පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපට පොහොය සීමාවක් සම්මත කිරීමේ විනය කර්මයකට දුරබැහැර වැඩම කරන්න සිදු නිසා අදසේම ධර්ම සාකච්ඡාව නවත්තන්න සිදු වුණා. ඉතින් ඊට පෙර සතිවල අපි සාකච්ඡා කළේ දසපාරමිතා පිළිබඳ මූලික හැඳින්වීම. එහිදී අපි කතා බහ කළා පාරමිතා කියන වචනයෙන් අදහස් වෙන වචනාර්ථය කුමක්ද? මේ සංසාර සාගරයෙන් එතර කරන්නට, පරතරට පමුණවන්නට උපකාර වෙන කුසල විශේෂයෙන් එහිදී ප්‍රඥාව මූලික වෙන බවත් තණ්හා මාන දිට්ඨි කියන මේ ක්ලේශයන්ගෙන් කිලිටි නොවුණු පිරිසිදු කුසල් සිත එසේ භව ගමන නිවා කරන්නට උපකාර වෙන ආකාරයත් අපි මුල් සතියේදී මේ මාතෘකාව සම්බන්ධව කතා කළා. ඊළඟට දෙවන සතියේදී අපි කතා කළේ පාරමිතා ධර්ම සහ බෝධිපාක්ෂික ධර්ම අතර තියෙන සම්බන්ධතාවය සහ ඒ දෙක ඒ දෙකම අපි සම්පාදනය කළ යුත්තේ ඇයිද කියන කාරණේ. ඒ ගැටලුව අපිට සාකච්ඡා කරන්නට සිදුුනේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා නිර්වාණ අවබෝධය සඳහා බෝධිපාක්ෂික ධර්ම ටික දියුණු කිරීම නේද අවශ්‍ය වෙන්නේ කියන එක. එහෙමනම් පාරමිතා පිරීමක් කියලා මේ භවෙන් භවයට පුහුණු කරන්නේ කුමක් සඳහාද කියන බව. ඉතින් ඒ නිසා අපි මේ දෙවන සතියේදී කතා බහ කළේ සාකච්ඡා කළේ පාරමිතා පිරීම කොහොමද බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්නට උපනිශ්‍රය වෙන්නේ උපකාර වෙන්නේ කියන බව අපි සරල උදාහරණයක් හැටියට සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට එක් සතියක් එහෙම නැත්නම් දින හතක් සිහිය පවත්වන්නට පුළුවන් නම් සතර සතිපට්ඨානය පිළිබඳව ඒතනත්තාට අරහත්ත්වය හෝ අනාගාමී බව ලබන්නට එය හේතු වෙනවායි කියන බව. එතකොට මේ දින හතක් ඒ පිළිබඳව වෙහෙසෙන්නටයි අපිට තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව කල්පනා කරලා අපි දින හතක් මේ විදිහට සිහිය පිහිටුවාගෙන කටයුතු කරනවා කියලා උත්සාහ කළාට අපිට එහෙම කරගන්නට බැරි වෙන්නේ කුමක් නිසාද? ඒ සිහිය ඒ විදිහට අඛණ්ඩව පවත්වන්නට යෝග්‍ය මට්ටමට ඊට පසුබිම සකසන ගුණාංග අපේ මනසේ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා ශක්තිමත් වෙලා නැතිකම නිසා ඉතින් මේක පුද්ගල සංඥාවෙන් නොවේ නිස්සත්ව නිජීව නිෂ්පුද්ගල කියන ස්වરૂපයෙන් එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම සමූහයක ක්‍රියාකාරීත්වයක් විනා මෙතන මේ මට ඕන හැටියට මට ඕන වෙච්ච පමණට නිවන් දකින්නවා කියන ආත්ම මූලික සංඥාවකින් දැක්කොත් මේ පාරමිතාවල අවශ්‍යතාවය කෙනෙකුට තරම් තේරුම් ගන්න පහසු නෑ එතකොට හිතන්න උත්සාහ කළොත් ඕනම කෙනෙකුට එක් භවයක් තුළ මේ ගමන නිම කරන්න පුළුවන් වගේ. එතකොට උත්සාහ කිරීම අවශ්‍යයි. නමුත් ඒ උත්සාහය කළ යුත්තේ නිවැරදි වැටහීමකින් යුක්තව. එහෙම නොවුනොත් අපේ හේතු සාධක සම්පූර්ණ නොවි එක්තරා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒකට උදාහරණයක් හැටියට අපි සිහිපත් කළා අර වාසි ජටෝපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වන කිකිලිය සහ බිත්තර පිළිබඳ උපමා කතාව. එතකොට අන්න එහෙම නිෂ්ඵල ප්‍රාර්ථනාවක් පමණක් බවටපත් නොවි යථාර්ථවත් නිවන සඳහා අවශ්‍ය ගුණධම් සම්පාදනය කරන්නට පාරමිතා ධර්මවල තියෙන වැදගත්කම අපි දෙවනි සතියේදී කතා බහ කළා. අද මේ තුන්වෙනි සතියේ නැවතත් අපි පාරමිතා පිළිබඳ හැඳින්වීම කොටසමයි තවදුරටත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද මෙහිදී අපට අවධානය යොමු කළ යුතු තවත් පැති පවතින නිසා ඒවා පිළිබඳව නිසි වැටහීමක් ඇතිව අපට දාන සීල නෛෂ්කාම්‍ය ආදී මේ පාරමිතා පිළිබඳව කතා කරනකොට තමයි ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද දවසෙත් අපි උත්සාහ කරන්නේ පසුගිය සති දෙකේදී කතා කරපු කාරණා වලට අමතරව තවදුරටත් දිගුවක් හැටියට මේ දසපාරමිතා පිරීමේදී අපි අවධානය යොමු විය යුතු තවත් කරුණු කිහිපයක් පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්න. එහිදී අපේ පසුගිය ඒ දෙවන සතියේදී අපි සිහිපත් කළා ප්‍රාර්ථනාව පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා සාධක සම්පාදනය කිරීම අවශ්‍යයි කියන බව. දැන් අද අපි පැහැදිලි කර දෙන්නට උත්සාහ කරන්නේ ප්‍රාර්ථනාවේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ දැන් ප්‍රාර්ථනාව පමණක් වැදගත් නැහැ ප්‍රමාණවත් නැහැ කියලා කිව්වහම කෙනෙක් ඒක ගන්න පුළුවන් එහෙනම් ප්‍රාර්ථනාවෙන් වැඩක් නැහැ කියනවා. එහෙම නෑ ප්‍රාර්ථනාව කියන එක අතිශයින්ම වැදගත් වෙනවා. ඒ මොකද ඒ ප්‍රාර්ථනාව කියලා කියන්නෙම අපේ මනස යම්කිසි නිශ්චිත ඉලක්කයක් එක්ක යම් අරමුණක් යම් පරමාර්ථයක් ඉදිරියේ තියාගෙන ඒ අනුව කටයුතු කරන්නට පෙළඹෙන ස්වභාවය තමයි ප්‍රාර්ථනාව තුළ තියෙන්නේ. ඉතින් ඒ නිසා නිර්වාණ අවබෝධය පිළිබඳ අපේ අවශ්‍ය ගුණධම් සම්පාදනය කරනවා නම් ඒතනත්තාගේ ප්‍රාර්ථනාව පැහැදිලි වෙන්නට ඕන ස්ථාවර වෙන්නට ඕන ඒක සෑම භවයකම සිහි කරගන්නට දක්ෂ වෙන්න. එතකොට ඒක පැහැදිලි වෙන්නට ඕන කියලා කිව්වේ ඇයිද? දැන් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධය කරමින් කෙලෙස් ප්‍රහාණය කරන්නට පුළුවන් එහෙම නැත්නම් සසර ගමන නිවා කරන්නට පුළුවන් අවස්ථා තුනක් ධර්මයේ දක්වනවා සම්මා සම්බෝධි අච්චේක බෝධි සහ ශ්‍රාවක බෝධි. ඒතර මේ මේ බෝධි ත්‍රයේදීම අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍යමයි. නමුත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා ඒතනත්තාගේ මනස පසුබිම සැකසෙන ආකාරය සහ අවබෝධ කරන ප්‍රමාණය ආදී මේ කරුණු මත ඒ අවස්ථා තුනකට මේ අවබෝධය වෙන් කර දක්වලා තිනවා ඒවා බෝධිත්‍රය එහෙම නැත්නම් තුන්තරා බෝධිය හැටියට අපි කුඩා කාලේ ඉඳලා අහලා දැනගෙනගෙන තියෙනවා සම්මා සම්බෝධි පච්චේක සම්බෝධි සහ ශ්‍රාවක බෝධි. එතකොට මෙතන සම්බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ස්වඥාණයෙන් අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උන්වහන්සේලාට අවසාන භවයේ කිසිවෙක් සහාය වෙන්නේ නැහැ. එතකොට තව සමහර කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එහෙමනම් සිද්ධාර්ථ කුමාරයා ආලාරකාලා මුද්දකරාම පුත්ත ආදී තාපසවරු හමු වෙලා ඒ අයගෙන් ඉගෙන ගත්තේ ඇයිද? එතකොට ඒ ඉගෙන ගත්තේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නෙමෙයි. තමන් වහන්සේ සාංශාරිකව පුරුදු පුහුණු කරපු ධාන අභිඥා ආදී යලි මතු කරගන්නට යම්කිසි ගුරුවරුන්ගේ සහයෝගයක් ගත්තා. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ තමයි මේ සම්මා සම්බුද්ධ කියන කාරණය ප්‍රමුඛ වෙන්නේ. අවශේෂ කර්ම සම්බන්ධව නෙවෙයි. එතකොට තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ඒ චතුරාර්ය සත්‍ය කියන වචනයවත් අන් කෙනෙකුගෙන් උන්වහන්සේට අවසාන භවයේහි අහන්නට ලැබෙන්නේ ඊට පෙර ආත්මවල උන්වහන්සේ සම්මා සම්බුදුරු ඇසුරු කරලා පස්චේක සම්බුදුරු ඇසුරු කරලා ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ඇසුරු කරලා උන්වහන්සේ ඕනෑ තරම් චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉගෙන ගන්නවා ප්‍රගුණ කරනවා එහෙම කරනවා හැබැයි අවසාන ආත්ම භාවයේ ස්වඥාණයෙන් තමයි ඒ ශක්තිය අවදි කරගෙන ඒ ධර්මයන් අවබෝධ කරන්නේ ඒ නිසා තමයි සම්බෝධි කියලා කියන්නේ එතකොට මේ සම්බෝධියට පැමිණීමේදී උන්වහන්සේ සර්වඥතා ඥානයෙන් සියලු සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන මේ පංචවිධාකාරයෙන් සමස්ත ලෝක ධර්මතාවයන් නිර්වශේෂ වශයෙන් කිසිවක් ඉතිරි නොවි අංග සම්පූර්ණ වශයෙන් අවබෝධ කරමින් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. අන්නේ නිසා ඒ අවස්ථාව හඳුන්වන සම්මා සම්බෝධි. දෙවන අවස්ථාව පච්චේක සම්බෝධි. එතකොට එතනත් සම්බෝධි. සම්බෝධි කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ අවසාන භවයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ස්වඥාණයෙන්මයි. උන්වහන්සේටත් ඒ අවසාන භවයේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කියා දෙන්නට කෙනෙක් හමු වෙන්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලවල තමයි පච්චේක බුදුවරු පහළ වෙන්නේ. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේ ස්වඥාණයෙන්ම තමයි ගුරු උපදේශ රහිතවයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. එතකොට උන්වහන්සේලාත් කුඩා කාලේ ගුරුවරු ඇසුරු කරගෙන අවශේෂ ශිල්ප ශාස්ත්‍ර හදාරන්නට පුළුවන්. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ගුරු උපදේශයක් නැහැ. එය ස්වඥාණයෙන් අවබෝධ කරන නිසා පසේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ. හැබැයි සම්මා සම්බුද්ධ නෙමෙයි පච්චේක සම්බුද්ධ. ඒ පච්චේක කියලා කියන්නේ තමන් වහන්සේට කෙලස් නැසීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අදාළ ප්‍රමාණයෙන් තමයි ලෝක ධර්ම අවබෝධ කරන්නේ. එහෙම නැත්නම් මේ සමස්ත ලෝක ධර්මතාවයන් විනිවිද දකින ගතියක් පසේ බුදුරජාණන් වහන්සේ සතුව නැහැ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ස්වඥාණයෙන් අවබෝධ කිරීම කියන කාරණයක් එක්කලා. එතකොට ඒ දෙවැනි අවස්ථාව තමයි පච්චේක සම්බෝධි. තුන්වැනි අවස්ථාවක ශ්‍රාවක බෝධි. ඒක සම්බෝධි නෙමෙයි. ඒ සම්බෝධි නොවෙන්නේ ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ශ්‍රාවක භාවයත් එක්ක. ශ්‍රාවක කියලා කියන්නේ අසා දැන ගැනීම තුලින්. සම්මා සම්බුදුරෙක් ලෝ පහළ වෙලා දේශනා කළා වූ සද්ධර්මය ඒ සම්බුදුරජාණන් වහන්සේ වෙතින් හෝ අවශේෂ ආර්ය ශ්‍රාවකයෙක්ගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හෝ එහෙම නැත්නම් ගිහි හෝ පැවිදි අවශේෂ ප්‍රතඥ ඒ ආර්යයන් වහන්සේලා අනුව යන ඒ ධර්මය අහපු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුගෙන් හෝ අහලා තමයි මේ ධර්මය පිළිබඳව දැනගෙන ඒ ධර්ම අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. එතකොට අසා දැනගෙන ඒ පිළිබඳව උත්සාහ කරලා අවබෝධ කරගන්න නිසා ශ්‍රාවක බෝධි සම්බෝධි නෙමෙයි ශ්‍රාවක බෝධි. එතකොට මෙන්න මේ අවස්ථා තුන තමයි අපිට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා තියෙන අවස්ථා තුන. එතකොට දැන් අපි මේ පාරමිතා කියන්නේ පරතරට පමුණවන්න සංසාරයේ නැමැති සාගරයෙන් එතර කරන්න. ක්ලේශ සාගරයෙන් පරතරට යන්න. භව ගමන නිමා කරන්න. අවශ්‍ය ශක්තිය. ඒතර භව ගමන නිමා කරන්නේ අරහත් මාර්ගඥානෙ. අරහත් මාර්ගඥානයෙන් තමයි අවිද්‍යාව තෘෂ්ණා මුල් කොටගත් සකල ක්ලේශයන් ප්‍රහීන කරන්නේ. එතකොට දැන් මේ අරහත් මාර්ගඥානෙ ලබන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කරන ක්‍රම තුනක් තියෙනවා සම්මා සම්බෝධි, පච්චේක සම්බෝධි, ශ්‍රාවක බෝධි කියලා. දැන් එතකොට අපිට නිශ්චිත වශයෙන් අපේ මනස ඉලක්කගත කරන්න ඕන මේ අවස්ථා තුනෙන් කවර අවස්ථාවකින්ද මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. ඒක අපිට නිශ්චිත විය යුතුයි. එයිද ඒ නිශ්චිත අර්ථයත් එක්ක තමයි එතනට යන්නට අපි පුහුණු කරන ගුණධර්මවල වෙනස්කම්, උස් පහත් වීම අඩු වැඩිකම් තීරණය වෙන්නේ. දැන් අපි මේ වන විටත් අහලා අපි හැමදෙනාම දන්නවා සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී මේ පාරමිතාවන් සාමාන්‍ය විදිහට සම්පූර්ණ කරලා බෑ පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන්. එතකොට පාරමී කියලා කියන්නේ භෞතික දේවල් පරිත්‍යාග කරමින් ඒවා අත්හරින්න කටයුතු කිරීම උපපාරමී කියලා කියන්නේ ශරීර අංග ප්‍රත්‍යංග පරිත්‍යාග කරමින් සහ ඒවා පිළිබඳව තියෙන ආලය තෘෂ්ණාව අත්හරින්න උත්සාහ කිරීම පරමත්ත පාරමිතා කියලා කියන්නේ ජීවිතේ පරිත්‍යාග කරමින් හෝ ජීවිත ආසාව පසෙක තියලා ඒ වෙනුවෙන් කැපවීම. දැන් මෙතන හුඟක් දෙනෙක් සමහර වෙලාවට මේ අදහස හරියටම තේරුම් අරගෙන නැති අවස්ථාවකට පේනවා. ඒ කියන්නේ භෞතික වස්තු පරිත්‍යාග කිරීම ශරීර අංග ප්‍රත්‍යංග පරිත්‍යාග කිරීම ජීවිතේ පරිත්‍යාග කිරීම කියන අදහස හඳුනාගෙන තියෙනවා. හැබැයි පරිත්‍යාග කිරීම කියන එක එන්නේ දානයේදී පමණයි. එතකොට සීලේදී හැම පරිත්‍යාග කිරීමක් අනුන්ට දීමක් කරන්නේ නැහැ. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේදී අනුන්ට දීමක් අනුන්ට පරිත්‍යාග කිරීමක් කරන්නේ නැහැ. ප්‍රඥා පාරමිතාවේදී වීර්‍ය පාරමිතාවේදී අදිෂ්ඨාන පාරමිතාවේදී එතකොට අනුන්ට පරිත්‍යාග කිරීමක් කරන්නේ එහෙනම් කොහොමද ඒ අවස්ථාවලදී මේ පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන කාරණේ අපි තේරුම් ගන්නේ අනුන්ට පරිත්‍යාග කිරීම කතාවක් නෙමෙයි ඒ භෞතික සම්පත් පිළිබඳව තියෙන අපේක්ෂාව ආසාව කැමැත්ත යටපත් කරගෙන ඒ ඒකට මුල් තැන නොදී ඒ භෞතික සම්පත් Tamanට අහිමි වුණත් අදිෂ්ඨානය අත්හරින්නේ නැහැ සත්‍යවාදී බව අත්හරින්නේ නැහැ වීරය අතහරින්නේ නැහැ. අන්න පාරමිතා ගුණය. ඊළඟට උපපාරමිතා කියනකොට තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානියක් සිද්ධ වුණා. ඒ තමන්ගේ උත්සාහය අතහරින්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ අංග ප්‍රත්‍යංග පරිත්‍යාග කරනවා කියන තැනම නේ පරිත්‍යාග කරන්නේ දානයේදී. එතකොට අවශේෂ පාරමිතාවල උපපාරමී ගුණය වර්ධනය කරනකොට ශරීර අංග ප්‍රත්‍යංගය පිළිබඳව තියෙන අපේක්ෂාව අතහැරලා දැන් අපි හිතමු ඒ වගේ එක් අවස්ථාවක් තමයි බෝසතාණන් වහන්සේගේ චරිතය ඕනෑතරම් තියෙනවා ශ්‍රාවක චරිතවලත් කලාතුරකින් මේ බඳු අවස්ථා ප්‍රකට වෙනවා දැන් චක්කුපාල හාමුදුරුවෝ චක්කුපාල හාමුදුරුවන්ට වෛද්‍යවරයා උපදෙස් දෙනවා ඔබ වහන්සේගේ නිද්දක සනීප කරගන්න ඕන නම් සයනේ ඇලවෙලා හාන්සි වෙලා නිදාගෙන මේ ඇහැට මේ බෙහෙත් ටික දාන්න ඕනේ එතකොට උන්වහන්සේ සම්පූර්ණයෙන් අදිෂ්ඨාන කරගෙන හිටියේ අරහත්ත්වයටපත් වෙනකම් මම සයන ඉරියව්ව පරිහරණය කරන්නේ නැහැ. එතකොට දැන් වෛද්‍යවරයා කියනවා මේ බෙහෙත් ටික හරියට ඇඳේ හාන්සි වෙලා ඇහැට දැම්මේ නැත්නම් ඇස් දෙක අන්ධ වෙන්න පුළුවන්. එතකොට උන්වහන්සේ එතනදී කල්පනා කරන්නේ අනන්ත සසරේදී මම පංචස්කන්ධයන් ලබලා තියෙනවා, ඇස් ලබලා තියෙනවා. හැබැයි මේ අරහත් මාර්ග ඥානය ලැබීම කියන එක දුර්ලභ කාරණයක්. ඒක මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න මේ කාලේ මේ අවස්ථාවේ ලබා ගත්තේ නැත්නම් ඒක Tamanට කොච්චර කාලයක් ගත වෙයිද නිසා S2 කියන එක අපිට ඒක දුර්ලභ දෙයක් නෙමෙයි. ඒ වගේම මේ මේ සසර ගමනේ අපි ඇස් ලැබුවා කියලා ඒකෙන් විතරක් ලෝකේ දකින්නට බෑ මේ ප්‍රඥාව අවදි කරගන්නට. ඒ විදිහින් ගැඹුරින් කල්පනා කරනකොට උන්වහන්සේට net දෙක පිළිබඳව තියෙන කැමැත්තට වඩා ලොකු ඕනකමක් ඇති වෙනවා. අර කෙලස් ප්‍රහාණය කිරීම පිළිවෙල. එතනදී net දෙක රැකගැනීමේ රුචිකත්වය, මේ පිළිබඳ ඕනකම, මේ පිළිබඳ කැමැත්ත අතහැර දාලා තමයි අර වීර්ය කරන්නේ. අන්න එතකොට උපපාරණය. දැන් net දන් දීලා නෙමෙයි. net දෙක රැකගැනීම පිළිබඳව තියෙන අනතුරුදායක తত্ত্বය, ඒ අවදානම අතට ගන්නවා net දෙක නැති වුණත් කමක් නැහැ. මම මේ ගුණය පුරනවා. මේ වීර්ය මං අතහරින්නේ නැහැ. අන්න එතකොට උපපාරණය. ඊළඟට පරමත්ත පාරමී කියලා කියන්නේ දාන පාරමිතාවේදී ජීවිතේ දන් දෙනවා. හැබැයි අවශේෂ පාරමිතාවේදී දන් දෙන කතාවක් නෙමේ ජීවිතය නැති වුණත් තමන්ගේ අදිෂ්ඨානය අතහරින්නේ මම මේ විදිහට මෙතන මෙහෙම කටයුතු කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන තමන් ක්‍රියා කරනකොට තමන්ට තවත් ටික වෙලාවක් හිටියොත් මම මැරිලා වැටෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒ තරම් ඇති වෙන පීඩාව. හැබැයි මගේ ජීවිතේ මෙතනම අහෝසි වුණත් මම මේ ගත්ත අදිෂ්ඨානය අතහරින්නේ මේ දරන උත්සාහය මේ වීරය මම අතහරින්නේ එතකොට මේ මේ සිල් රැකීම මම අතහරින්නේ දැන් ඒ නිසානේ අර ශාන්තිවාදී තාපස තාපසයා හැටියට ඉන්නකොට ශාන්තිවාදී ජාතකයේදී ඊළඟට අර පතහාගතයන් වහන්සේ මහා නාගරාජයෙක් වෙලා ඉන්න කාලේ උන්වහන්සේට කටු ඇනලා විදලා අරගෙන යනකොට ඊළඟට මහා හස්තිරාජයේ වෙලා ඉන්න කාලේ උන්වහන්සේගේ දල කපාගෙන යනකොට එතකොට ජීවිත අන්තරායක් සිද්ධ වුණත් ජීවිතේ නැති වුණත් මගේ ප්‍රතිපත්තිය මං අතහරින්නේ මගේ සීල ගුණය මගේ සංවරය මම අතහරින්නේ මගේ ඉවසීම මං අතහරින්නේ එතකොට ජීවිත පරිත්‍යාගයෙන් අනුන්ට දීලා නෙමෙයි ජීවිත ආසාව අතහැරලා අර ගුණය කෙරෙහි කැප. එතකොට අන්න ඒ බඳු කැපකිරීමක් තියෙන්න ඕන සම්මා සම්බුද්ධත්වයේ සඳහා. එතකොට ඒ නිසා අපි හරියට හඳුනා ගන්න ඕන මගේ පැතුම කොතනද තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන්නේ මොන ඉලක්කයෙන්ද? මම එගොඩ වෙන්නට යන තොට මොකක්ද? එතකොට ඒ අනුව තමයි තමන්ගේ ගුණධම් වැඩිම තීරණය වෙන්නේ. ඒතර ශ්‍රාවක භාවයට පච්චේක සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන යනකොට අර පරමත්ත පාරමී කියලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමේ එතරම් ලොකු අවශ්‍යතාවයක් නැහැ. නමුත් පාරමී උපපාරමී කියන තැනට වැඩිලා තියෙනවා. ඒ කියන්නේ භෞතික සම්පත් පිළිබඳ ආලය අතහැරලා ඒවා අහිමි වුණත් තමන්ගේ ගුණය නැති කරගන්න නැතුව ඊළඟට දෙවැනි අවස්ථාව තමයි තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානි සිද්ධ වුණත් ඒ තියෙන නිවන සඳහා තියෙන උත්සාහය අතහරින්න නැතුව කටයුතු කරන්න. එතකොට දැන් ධර්මයේ සඳහන් වෙනවා එහෙම කටයුතු කරන්න කැප වෙන්න පුළුවන් ශ්‍රාවකයාට ඇතම් ඇතම් පිටක එක් ශාසනයක් මගහැරුණොත් මේ ශාසනයේදී නිවන් දකිනවා කියලා ක්‍රියාත්මක වෙමින් උත්සාහ කරමින් යනවා. හැබැයි අර විදිහේ දැඩි කැපවීමෙන් ගුණධම් වඩන කෙනාට ඒ ශාසනය තුල නිවන් දකින්න බැරි වුණොත් ඒ ප්‍රයත්න ඒ කැපවීම ඒ අංගප්‍රත්‍යංග අහෝසි වුණත් කමක් නැහැ මම නිවන් අවබෝධ කරගන්නට වෑයම් කරනවා කියන ඒ කැපවීම ඒතනත්තාට අබුද්ධෝත්පාද කාලයක පච්චේක බෝධියෙන් නිවන් දකින්න හෝ හේතු වෙනවයි කියන බව. ඉතින් එතකොට ඒවත් එක්කලා පැහැදිලි වෙනවා පච්චේක බෝධිය කියන එක ප්‍රාර්ථනාවක් එක්ක ලැබෙන්නටත් පුළුවන් ඒ වගේම අර ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරගෙන යන කෙනෙක් වැඩි වීර්යෙන් යුක්තව ක්‍රියා කරනකොට යම් නිශ්චිත සසුනක ඒ தත්වයට පැමිණෙන්නට නොහැකි වුණොත් උන්වහන්සේගේ වෑයමත් එක්කලා අබුද්ධෝත්පාද කාලවල පවා සඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන භව ගමන නිමා කරන්නට ඒ කියන්නේ පච්චේක බෝධි කියන තැනට එන්න ඒක යම්කිසි සහයක් වෙන්න පුළුවන් කියන කරුණක් එතන තියෙනවා. හැබැයි ශ්‍රාවක භාවයේ ප්‍රාර්ථනා කරගෙන යද්දී අපි නිශ්චිත සසුනක්ම ප්‍රාර්ථනා කරගෙන නිශ්චිත තනතුරක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ උන්වහන්සේ අර වගේ පසේ බුද්ධත්වයට පැමිණෙන තැනට එන්නේ නැහැ. මොකද උන්වහන්සේට සසුන නිශ්චිතයි, ඒ තනතුර නිශ්චිතයි. ඉතින් ඒක නිශ්චිත වෙන්නේ ඒකට සුදුසු ප්‍රාර්ථනා ඇති කරගෙන ඊට අදාළ කුසල් කරලා ඒ ප්‍රාර්ථනාව સિદ્ધિ කරගන්න. දැන් අපි මෙතනද සිහිපත් කළා තමන්ගේ පැතුම හරියට වටහා ගන්න ඕන හරියට පැහැදිලිව ඉලක්කගත කර ගන්න ඕන නිශ්චිත වෙන්නට ඕන. ඒ වගේම මේ පැතුම ස්ථාවර වෙන්නට ඕන. ඊළඟට තුන්වෙනි කාරණය තමයි භවෙන් භවයේ අපේ ප්‍රාර්ථනාව අපිට හරියට සිහි වෙන්නට ඕන. පළවෙනි කාරණය තමයි දැන් අපි කතා කළේ පැතුම නිශ්චිත වෙන්න ඕන. කවර බෝධියකින්ද නිවන් දකින්නේ. මොකද ඒ බෝධියට අනුව අපේ ಗುಣධම් වලට කරන කැපකිරීම උස්පහත් වෙන නිසා. එතකොට ශ්‍රාවකෙක් හැටියට නිවන් දකින්න ප්‍රාර්ථනා කරගෙන ගිහිල්ලා යම් භවයක සර්වඥන් වහන්සේ නමකගේ ආශ්චර්ය අద్භූත ගුණාංග දැකලා මමත් බුදු වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළාට එතකොට අර එතන ඉඳන් එහෙමනම් ආපහු ගොඩ නැගෙන්නට වෙනවා අර ජීවිත පරිත්‍යාගයෙන් පුහුණු කරන ගුණාංග අන්න ඒ වගේ අර තමන්ගේ පැතුමට අනුව තමයි තමන්ගේ ගමන් මඟ තීරණය වෙන්නේ. ඒ නිසා ප්‍රාර්ථනාව නිශ්චිත වෙන්නට. ඊළඟට ස්ථාවර වෙන්නට ඕන. ස්ථාවර වෙන්නට ඕන කියලා කියන්නේ දැන් අපේ ප්‍රාර්ථනාව එක් එක් භවවල අපි එක එක ප්‍රාර්ථනා සිද්ධ කරමින් ගියොත් මේ ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට ඒ ප්‍රාර්ථනාව අපට හොඳට පහවුරු වෙන්නට එහෙම තහවුරු වෙන්නට වෙන තහවුරු කරගන්නවට කියනවා ප්‍රාර්ථනා සිද්ධි වෙනවායි කියලා. එතකොට මහබෝසතන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරගත් තැන ඉඳලා උන්වහන්සේට ඒ ප්‍රාර්ථනාව සිද්ධි වෙන්නට ගත වෙච්ච කාලය පිළිබඳව දක්වනවා මනෝ ප්‍රනිධාන සහ වාප්‍රනිධාන පිරූ කාලය. එතකොට මනෝ ප්‍රනිධාන කියලා කියන්නේ මනසින් ප්‍රාර්ථනා කරමින් කරමින් ඒ බුද්ධත්වය සඳහා ගුණධම් වඩන. වාප්‍රනිධාන කියන්නේ වචනයෙන් ප්‍රාර්ථනා කරමින් බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් ගුණධම් වඩන. එතකොට මනෝප්‍රනිධාන පිරු කාලයේ හැටියට හැඳින්වෙන්නේ සත් අසංඛ්‍ය කල්පලක්ෂය. අසංඛ්‍ය හතකුත් කල්පලක්ෂය. ඊළඟට වාප්‍රනිධාන පිරු කාලයේ හැටියට හැඳින්වෙන්නේ නව අසංඛ්‍ය කල්පලක්ෂය. එතකොට මේ මේ දෙකම එකතු වුණාන් පස්සේ අසංඛ්‍ය 7යි අසංඛ්‍ය 9යි එතකොට එතන අසංඛ්‍ය 16යි අසංඛ්‍ය 16ක් කියලා කියන්නේ තවත් කල්ප මහා කල්ප 4ක්. එතකොට අතන කල්ප ලක්ෂ 2යි. එතකොට අසංඛ්‍ය 4කුත් මහා කල්ප ලක්ෂ 2කුත්. එතකොට උන්වහන්සේට විවරණ ගත්තට පස්සේ ගත උනේ සාර අසංඛ්‍ය කල්පලක්ෂය. අසංඛ්‍ය හතරයි කල්පලක්ෂය. ඒතර අසංඛ්‍ය හතරක් කියන්නේ තව එක මහා කල්පය. මහා කල්පයකුත් කල්පලක්ෂය. හැබැයි උන්වහන්සේට ප්‍රාර්ථනාව સિદ્ધ කරගන්නට මනෝප්‍රණධන වාප්‍රණධන වශයෙන් කල්ගත වෙලා තිනවා ඊට වැඩි කාලයක්. ඒතර ප්‍රාර්ථනාව හරියට સિદ્ધ වුණාට පස්සේ ගමන ඉක්මන් ගමන වේගවත්. ඒ ප්‍රාර්ථනාව સિદ્ધ වෙන්නට ගත වෙන කාලය බොහොම දීර්ඝ වෙන්නට පුළුවන් මොකද ඒක කැඩි කැඩි වැටි වැටි දුබල වෙවි ආය නැගිටිමින් එහෙම යන ගමනක් නිසා. ඉතින් ඒ සම්මා සම්බුදු කෙනෙකු ශ්‍රාවකෙක් හැටියට යන ගමනේදී අපේ ප්‍රාර්ථනාව සිද්ධි කර ගැනීම අවශ්‍යයි. ඒ සිද්ධි වෙන ප්‍රමාණයට තමයි ඊළඟ ඊළඟ ආත්ම භාවවල අපට අපේ පැතුම සිහිපත් ඒ පැතුම කුඩා අවදියේ පටන් අපිට සිහි වුණොත් තමයි ඒ භවය තුල ඒ ප්‍රාර්ථනාවට අදාළව ಗುಣධම් වඩන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඉතින් බොහෝ කාලයක් මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ಗುಣධම් වඩන්න අවස්ථා ලැබිලා ඒ ලැබෙන අවස්ථා බොහෝමයක් ඉක්ම ගියාට පස්සේ ජීවිතයේ අවසාන භාගයට එනකොට සමහරට තමන්ගේ ප්‍රාර්ථනාව මේක වෙන්න ඇති කියලා සිහිපත් වුණොත් ඒතර ගොඩක් කල් ඉක්මිලා තොර ඉක්මිච්ච කාල සීමාවේ තමන්ගේ පැතුමට අනුකූල ගුණධම් වඩා ගන්න අවස්ථා තිබුණා. හැබැයි ඒ අවස්ථා ගිලිහිලා ගියේ. ඉතින් ඒ නිසා ප්‍රාර්ථනාව හරියට සිද්ධ වීම, ස්ථාවර වීම තුළ තමයි අපට ප්‍රාර්ථනාව සිහිපත් නැවත නැවත. ඉතින් අපි මීට පෙරත් කතා කරලා තියෙනවා තමන්ට මේ ජීවිතයේදී නිශ්චිතවම දෙපැත්තට වැනෙන්නේ නැතිව හරියටම මගේ පැතුම මේකයි කියන ස්වභාවයෙන් වැටහෙනවා නම් ඒ ප්‍රාර්ථනාව කරගෙන යන්නේ ඒකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට පුංචි හරි දෝලනයක් තියෙනවා නම් ඒ තනත්තා ටිකක් විමසලා බලන්න ඕනේ දෝලනය වෙන කාරණා දෙකෙන් හෝ තුනෙන් හෝ ඒ අතරින් වඩාම ස්ථාවරව මගේ මනස දැසගන්නේ කොමකටද? ඉතින් එහෙම ටිකක් උත්සාහ කරන්න වෙනවා තමන්ගේ ප්‍රාර්ථනාව නිශ්චිත කරගන්නට නිශ්චිත ඉලක්කය හඳුනා ගන්නට. එතකොට දැන් මේ අර බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. තමන් ඒ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන අවස්ථාව එනකොට තමන්ගේ ප්‍රාර්ථනාව නිශ්චිතයි එතකොට ප්‍රතිපදාව නිශ්චිතයි නිශ්චිත ප්‍රතිපදාවක නිශ්චිත ඉලක්කය සඳහා තමයි තමන් ඍජුවම උත්සාහවත් වෙන්නේ. එතකොට ආයේ මොකුත් මනසේ සැක සංකා නැහැ. මනසේ වැනෙන ගති නැහැ. මේ පාරමිතා කියලා කියන්නේ අන්නේ ස්ථාවර මට්ටමට මනස සකස් කරන කාල පරිච්ඡේදය. එතකොට ඒ ඒ ටික හරියට සකස් වුණාට පස්සේ ඒ තනත්තා උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන්. එතකොට දැන් දීපංකර පාදමූලයේදී සුමේද තාපස තාපසතුමා විවරණ ගන්න අවස්ථාව වෙනකොට සුමේද තාපසතුමාට උත්සාහ කළොත් රහත් වෙන්න පුළුවන්. ඒ රහත් වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒ වෙනකොට උන්වහන්සේට අර බෝධිපාක්ෂික ධර්ම මතු කරගන්න පුළුවන් මට්ටමට මේ පාරමිතා ගුණ වැඩිලා තියෙනවා. මනස සැකසিলা, පසුබිම සැකසিলা. ඒ නිසා උත්සාහ කළොත් අර හරියට වැනෙන්නේ නැතිව නිශ්චිතව ඉලක්කයට නිවන කියන ඉලක්කයට යන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ එතනට යන්නේ නැත්තේ කොමක් නිසාද? උන්වහන්සේගේ ප්‍රාර්ථනාව වෙනත් ආකාරයකින් දෙන චතුරාර්ය සත්‍ය අවබෝධය කිරීම ඉලක්කය නිසා උන්වහන්සේට උත්සාහ කළොත් එතනට යන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ පැතුම ඒක නෙමේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ਸਰවඥතා ඥානයත් සමග. ඉතින් එහෙම වෙනකොට මේ භවය උන්වහන්සේ භව ගමන නිමා කරන්නේ අර පාරමිතා වැඩිලා තියෙන අවශ්‍ය ප්‍රමාණයට ඒ ශක්තිය Tamange අතතිව ඊට පස්සේ එතෙන් පටන් කැප වෙනවා අන් අයගේ යහපත අන් අය සසර කතරෙන් එතර කරන්න ඒ අයට අවබෝධ කරවන්නට අතිරේක ගුණාංග අතිරේක හැකියාවන් වර්ධනය කරගන්න සහ ඒ සසරින් එතර කරන පරිවාරය එතෙන් පටන් සකස් කරන්නට උන්වහන්සේලා අප කැප වෙනවා ඒතර ශ්‍රාවකෙක් හැටියට දැන් පච්චේක සම්බෝධිය ප්‍රාර්ථනා කරන කෙනෙක් වුණොත් එහෙම වෙනත් පිරිසක් හදන්නේ නැහැ. ඒ අය ඊතර කරන්නට අදහසක් බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා එතන Tamanගේ විමුක්තිය සඳහා අපකැප වෙන ගතියක් තියෙනවා. හැබැයි ශ්‍රාවක භාවයෙන් නිවන් දකින්නට ප්‍රාර්ථනා කරගෙන නිශ්චිත බුද්ධ ශාසනයක නිශ්චිත ප්‍රාර්ථනාවක්. ඒ කියන්නේ යම්කිසි තනතුරක් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආදී තනතුරක් ප්‍රාර්ථනා කරනවා නම් අර පසේ බුදුරජාණන් වහන්සේට වඩා උන්වහන්සේ එතනදී අර තමන්ගේ පැතුමට යෝග්‍ය වූ ගුණාංග රාශි කරගන්නට කැප වෙන්නට. එතකොට ඒකෙන් කියන්නේ ශ්‍රාවකයා පසේ බුදුරජාණන් වහන්සේට වඩා ඉදිරියෙන් ඉන්නවා කියන එක නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධය අතින් ගත්තොත් පච්චේක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක එයාට වඩා ඉදිරියෙන් ඉන්නවා. මොකද ස්වඥාණයෙන් එතන අවබෝධ කරපු නිසා. එතකොට ශ්‍රාවකයාට වඩා එතන තියුණු බවක් තියෙනවා. හැබැයි අවශේෂ ගුණාංග අතින් ගත්තන් පස්සේ පච්චේක බෝසතාණන් බුදුරජාණන් වහන්සේට වඩා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආදී ඒ ශ්‍රාවක পদවි ප්‍රාර්ථනා කරගත්තොත් ලොකු කාර්යභාරයක් කරන්න තියෙනවා. ඒ කාර්යභාරය කරන්න ඒකට සුදුසුකම් හදාගන්න. ඒතර ඒ සුදුසුකම් හදාගන්නවා කියන එක බෝධිපාක්ෂික ධර්ම වලින් විතරක් වෙන වැඩක් නෙමෙයි. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ඍජුවම කෙලස් නසන්නට මනස ඉලක්කගත කිරීම. එතකොට අර අර සුදුසුකම් ටික හදාගන්නේ අන්න අර පාරමිතා පුරන කාලේ. ඒක භවෙන් භවේ ගුණාංග පුහුණු කරන. අපි හිතමු දැන් ආනන්ද හාමුදුරුවෝ බහුශ්‍රත භාවයෙන් අගතන්පත් භික්ෂුවක් හැටියට උන්වහන්සේ පුහුණු කරන. එතකොට තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක හැටියට කටයුතු කරනකොට ධර්ම භාණ්ඩාගාරික හැටියට කටයුතු කරන උන්වහන්සේට සමස්ත ධර්මස්කන්ධයම මතකයේ රඳවා ගන්නට සිද්ධ වෙනවා. එතකොට අර පසේ බුදුරජාණන් වහන්සේ නමකට වඩා අවශේෂ ශ්‍රාවකයෙකුට වඩා උන්වහන්සේට සිද්ධ වෙනවා මේ ධාරණ කෞශල්‍ය ප්‍රගුණ කරන්න. මොකද උන්වහන්සේගේ තනතුරේ ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඒතකොට ඒක මේ බෝධිපාක්ෂික ධර්ම වැඩිම කියන කාරණයට ලඟු වෙන්නේ නැහැ. ඒ බෝධිපාක්ෂික ධර්ම වඩනවා කියන්නේ කෙලෙස් නැසීම සම්බන්ධ කාරණා. හැබැයි මේ කෙලෙස් නැසුවයි කියලා අර විදිහට අර සියලු ශක්තිය ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් රහත් වෙච්ච අනික් හාමුදුරුන්ටත් ඒ විදිහ ධාරණ ශක්තියක් තියෙන්නට එපා. දැන් කවුද චුල්ලපන්තක හාමුදුරුවෝ ගැන එහෙම කතා කරනකොට අපිට අහන්නට ලැබෙනවනේ උන්වහන්සේට මේ මාස හතරක් ගිහිල්ලත් එක ගාථා පාඩම් කරගන්න බැරිව. ඒතර උන්වහන්සේත් රහත් වුණා. උන්වහන්සේත් කෙලස් නැසුවා. ඒතර උන්වහන්සේටත් බෝධිපාක්ෂික ධර්ම වැඩුණා. උන්වහන්සේ මනෝමය විඥානයන් අතරින් අග්‍රස්ථානයටත්පත් වුණා. නමුත් උන්වහන්සේගේ ධාරණ ශක්තිය ආනන්ද හැඳුරගේ ධාරණ ශක්තියත් එක්කලා බලනකොට උගා අඩු තැනක පවතින. එතකොට එහෙමනම් අපට පේනවා අරහත් මාර්ගඥාණයෙන් කෙලස් නැසීම ඒ සඳහා බෝධිපාක්ෂික ධර්ම වැඩිම කියන එක ඒ නිවන ඉලක්ක කරගත්ත මූලික අවසාන භවයේ සිද්ධ කෙරෙන ප්‍රධාන වැඩපිළිවෙල. එතනට මනස සැකසෙන්න ඒතනත්තා සාංශාරික වශයෙන් නැවත නැවත මනස පුරුදු පුහුණු කරලා තියෙන්න ඕන විවිධ පැතිවල. එතකොට අවසන් භවයේ අවසන් ඉලක්කය තුළ යම් විශේෂතා තියෙනවනේ ඒ විශේෂතාවත් සාංශාරික වශයෙන් පුහුණු කරගෙන යන්න. එතකොට අරහත්ත්වයටපත් වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම ටික අවදි කිරීම තුළ හැබැයි ඒ අවදි කරලා අරහත්ත්වයටපත් වෙනකොට අර මතුවෙන්නේ සාංශාරිකව පුහුණු කරලා තිබිච්ච ගුණාංග. අන්න අර පාරමිතා පුරණ කාලේ තියෙන විශේෂතා තමයි ඒ මතුවේ. ඉතින් අන්න ඒ විදිහට අපි තේරුම් ගන්නට ඕන අපි නිවන් දකින්නට බලාපොරොත්තු වෙන්නේ කවර බෝධියකින්ද ඒ බෝධියට අනුකූලව අපි අපේ ප්‍රාර්ථනාව ඉලක්කය සකසා ගන්නට ඕන. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන ඒ තමන්ගේ ප්‍රාර්ථනාව හරියට නිශ්චය කරගත්තට පස්සේ ඒක ස්ථාවර කරගන්නා ගමන් ඒ ප්‍රාර්ථනාව භවෙන් භවේ සිහි කරගන්නට වෑයම් කරන ගමන් ඒකට අදාළ අවශේෂ ප්‍රාර්ථනා ගොනු කරගන්න. මේ මේ පාරමිතා පුරන අවධියේ තියෙන අත්‍යවශ්‍ය පැති අපි මේ කතා කරන්නේ. බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක සතියකුත් ප්‍රමාණවත්. එක සතියක් හරියට සිහිය පිහිටුවාගෙන සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන් නම් අර බෝධිපාක්ෂික ධර්ම සියල්ල අවදි කරලා එක සතියක් ඇතුළත අරහත්ත්වයට හෝ අනාගාම ඵලයටපත් වෙන්නට පුළුවන්. හැබැයි එතනට එහෙම එන්නට නම් මේ විදිහට මනස සැකසීලා තියෙන්නට මේ නාම රූප ධර්ම මේ විදිහට විශේෂයෙන් නාම ධර්ම එතනට හුරු කරලා තියෙනවා. එතකොට අන්නේ හුරු ඇති කිරීමේදී අපට භවෙන් භවය ඒ කුසලය මේවාට සහාය කරගන්නට. එතකොට කුසලය අපට සහාය වෙන ක්‍රම දෙකක් තියෙනවා ප්‍රතිසන්දි විපාක වශයෙන් සහ ප්‍රවෘත්ති විපාක වශයෙන්. හැබැයි ඒ ප්‍රතිසන්දියේ හැටියටත් ප්‍රවෘත්ති විපාකයේ හැටියටත් අපට සහාය වෙන්නේ ඒ කුසලය මතුනොත් විතරයි. මතුනේ නැත්නම් ඒක නෑ. බුදුහාමුදුරෝ දේශනා කරනවා කර්ම විපාක දෙන්නේ කරපු කරපු විදිහට නෙමෙයි. ඒවා මතුවෙන මතුවෙන විදිහට. ඒතකොට මතුවෙන්න කර්ම තුනක් බලපාන. මතුවෙන කාලය පැමිණෙන්නට ඕන. ඊළඟට වෙනත් කර්මයකින් යටපත් නොවෙන්නට ඕන. ඊළඟට කාල, ගති, උපදි, ප්‍රයෝග කියන කරුණවල සහාය ලැබෙන්නට ඕන. ඔය කාරණා තුනෙන්ම සහයෝගය ලැබුණොත් තමයි කර්මයක් විපාක දෙන්නේ. නැත්නම් විපාක දෙන්නේ නැහැ. එතකොට මොනවද කාරණා තුන? පළවෙනි කාරණේ තමයි විපාක වාරය පැමිණෙන. මොකද්ද විපාක වාරය කිව්වේ? ditta ධම්ම වේදනී, උපපජ්ජ වේදනී, අපරාපරී වේදනී. කර්මයක් කුසලයක් හෝ අකුසලයක් සිද්ධ කරනකොට එහි ජවන්සිත හතක් ඇති වෙනවා. ඒ ජවන්සිත හතේ පළවෙනි ජවන්සිත විපාක දෙන්නේ මේ භවයේ පමණයි. එතකොට ඒ භවයේ විපාක දෙන්න අවස්ථාවක් ලැබුණ නැත්නම් පළවෙනි ජවන්සිතේ විපාකය ආයේ කිසිම භවයක විපාක දෙන්න එතන ඉහට එක අහෝසිකක්. එතකොට අපිට මේ භවයේ විපාක දෙන්නට ජවන පළමු ජවනයේ කර්ම දහසක් තිබුණා. ඒ දහසම මේ භවයේ විපාක දෙනවා කියලා නියමයක් නැහැ. මොකද වෙනත් සාංශාරික වශයෙන් අපේ උපපජ්ජ වේදනී අපරාපරිය වේදනී වශයෙන් අපි සතුව තියෙන කර්ම අනන්තයි. එතකොට ඒ කර්ම වල ප්‍රබල කර්ම මතු වුණොත් මෙතන මේ තියෙන අර හතෙන් එකක පළමු ජවන්සිතේ දුර්වලම ශක්තිය මෙතන විපාක දෙන්නට ඉඩක් නැතුව ඒක සම්පූර්ණ යටපත් වෙලා යන්නට පුළුවන්. ඒ නිසා පළවෙනි කාරණේ තමයි විපාක විත ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන්නේ පළමු ජවන්සිතේ විපාක වාරයේ පමණයි. ඊළඟට උපපජ්ජ වේදනීය වශයෙන් දෙවනි භවයේ විපාක දෙන්නේ ජවන්සිත්වල 7 වෙනි අවසාන ජවන්සිතේ විපාක විපාක කොටස පමණයි. මැද ජවන්සෙත් පහේ විපාක කොටස විපාක දෙන්නේ අපරාපරිය වේදනීය වශයෙන්. ඒකට ලොකු කාලයක් තියෙනවා. කොතෙක් යටපත් වුණත් ඉඩ ලැබිච්ච සැනින් මතුවේ. නමුත් අපරාපරිය වේදනීය කර්මත් සියල්ල විපාක දීලා ඉවර වෙනවයි කියලා නියමයක් නැහැ. එහෙම ඉවර වෙලා රහත් වෙන්න, එහෙම ඉවර වෙලා බුදු වෙන්න ඕන කියලා නියමයක් නැහැ. අර සැස් කරගත්තු කුසල අකුසල කර්ම තිබියදීම උන්වහන්සේලා කෙලස් නැසන. කෙලස් නැසලා පිරිනිවන් පෑවට පස්සේ අර කර්ම ඒ ඒ අදාළ පුද්ගලයා නැහැ. අදාළ පුද්ගලයා නැති වුණාට ඒවේ යම් ශක්තියක් තියෙනවා විශ්වයේ. දැන් අපි යම් තැනක ගලක් ඉහළට දාලා එතන හිටියොත් ඒ ගල අපේ හිස මතට වැටෙන්න පුළුවන්. හැබැයි අපි ගල ඉහළ දාලා අපි එතනින් අයින් වුණාම අපේ හිස මතට වැටෙන්න අපි එතන නැහැ. හැබැයි උඩ දාපු ගල බිම වැටෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ විසින් අනන්ත සංසාරේ රැස් කරපු පාරමිතා ගුණ ශක්තියේ කුසල බලය උන්වහන්සේට අහෝසි කර්මයක්. ඒ උන්වහන්සේ අද මේ විශ්වය තුල නැහැ පිරිනිවන් පාලා. හැබැයි මේ ශක්තිය, මේ ගොඩනගාපු ශක්තිය තවමත් ක්‍රියාත්මක. ඒ නිසා අදටත් උන්වහන්සේගේ නම සිහි කරමින් වඳිනවා. දානේ පූජා කරනවා, මල් පූජා කරනවා, බුද්ධ මන්දිර හදනවා, චෛත්‍ය ඉදි කරනවා, බුදු පිළිම හදනවා. ඒ මොකක්ද? උන්වහන්සේට අන් අයගේ පූජා සත්කාර ලැබීම සඳහා උන්වහන්සේ ගොඩනගපු ශක්තිය අපරාපරිය වේදනීය. ඒ සියල්ල දැන් උන්වහන්සේට අහෝසි කරනවා. උන්වහන්සේ නැති නිසා. නමුත් ඒ ශක්තිය තාම අහෝසි වෙන්නේ ඒ ශක්තිය අනුක්‍රමයෙන් අහෝසි වෙන්නේ. ඒ අහෝසි වෙන්නට ගත වෙන කාලය තමයි ඒ බුද්ධ ශාසනය ආයු කාලයයි කියලා ඒ ඒ ඒ තථාගතයන් වහන්සේ ගොඩනගපු ශක්තිය සක්‍රියව පවතින කාලය තුළ තමයි ඒ සසුනේ නිවන් දකින්නට ප්‍රාර්ථනා කරගෙන එන ශ්‍රාවකීන්ට අවස්ථාව තියෙන්නේ. ඊයට ගොඩ යන්නට පුළුවන්කම තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේගේ ශක්තිය තවමත් ක්‍රියාත්මක වෙන කාලේ විතරයි. ඒ ශක්තිය ෂය වෙලා ගියාට පස්සේ බුද්ධ ශාසනය අහෝසි ඊට පස්සේ අර පසේ බුද්ධත්වයටපත් වෙනවා හැරෙන්නට ඒ සසුන තුල නිවන් දකින්නට කියලා කෙනෙකුට අවස්ථාවක් මතුවෙන්නේ නැහැ. ඒ තථාගතයන් වහන්සේගේ ශක්තිය තුල ලැබෙන රැකවරණය පිහිට ආශිර්වාදය එතනින් එහාට අවසానයි. එතකොට අපරාපරේ වේදනීය කර්ම. දැන් තථාගතයන් වහන්සේට ඒ වගේ අකුසලමය අපරාපරිය වේදනීය කර්ම තවමත් ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ හිස එකක් කොම හැටියට තුනට ආබාධ හැටියට අන් අයගේ අපවාද හැටියට මතුන අදටත් උන්වහන්සේ පිරිනුවන් පාලා උන්වහන්සේගේ පිළිම කඩනවා බෝම්බ දානවා වෙඩි තියනවා නිග්‍රහ කරනවා අපවාද කරනවා එතකොට ඒ සියල්ල උන්වහන්සේට අහෝසි කරනවා උන්වහන්සේ පිරිනිවන් පාලනය නමුත් ඒ ශක්තිය තවමත් ලෝකයේ තුන ක්‍රියාත්මක වෙනවා එතකොට මෙන්න මේ විදිහට කර්මය විපාක දෙන්නට නම් විපාක වාරය පැමිණෙන්නට ඕන. වික්ත ධම්ම වේදනීය විපාක වාරය පැමිණෙන්නට ඕන. උපපජ්ජ වේදනීය විපාක වාරය පැමිණෙන්නට ඕන. අපරාපරේ වේදනීය විපාක වාරය පැමිණෙන්නට ඕන. හැබැයි මේ විපාක වාරය පැමුණුණා වුණත් වෙනත් කර්මයකින් මේ කර්මය යටපත් වුණොත් එතනදී විපාක දෙන්න අවස්ථාවක් නැති වෙනවා. ධිට ධම්ම වේදනීය වශයෙන් එක භවයයි ඉඩ තියෙන්නේ. ඒ භවයේදී විපාක දෙන්න අවස්ථාවක් නැති වුණොත් ආය විපාක දෙන්නේ නැහැ. උපපජ්ජ වේදනීය වශයෙන් එක භවයයි විපාක දෙන්න ඉඩ තියෙන්නේ. එතනදී විපාක දෙන්න අවස්ථාවක් නොලැබුණොත් ආයෙ විපාක දෙන්නේ. අපරාපරිය වේදනීය වශයෙන් තවත් බොහෝ කාලයක් විපාක දෙන්නට පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි පිරිණිවන් පානකම් අවස්ථාවක් ලැබුණ නැත්තම් ඒතනත්තාට ඒ සියල්ල අහෝසි කර්ම වෙනවා. නමුත් එහි යම් ශක්තියක් විශ්වය තුල සක්‍රියව පවතින්නට පුළුවන් යම් කාලයක් එහි ශක්තිය අහෝසි වෙන තෙක්. එතකොට දැන් ඔය අපි කතා කළේ දෙවෙනි කාරණේ. පළවෙනි කාරණේ තමයි විපාක වාරයේ පැමිණෙන්නට ඕන. දෙවෙනි කාරණේ තමයි වෙනත් කර්මයකින් යටපත් නොවෙන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි කාල ගති උපදි ප්‍රයෝග කියන කරුණ වල සහය ලැබෙන්න. කාල සම්පත් කාල විපත්, ගති සම්පත් ගති විපත්, උපදි සම්පත් උපදි විපත් සහ ප්‍රයෝග සම්පත් ප්‍රයෝග විපත් කියලා මේ හතර සම්පත් විපත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සම්පත් හතරේදී කුසල් මතුවෙනවා අකුසල් යට වෙලා. විපත්ති හතරේදී අකුසල් මතුවෙනවා කුසල් යටපත් වෙනවා. කාල සම්පත්තිය කියලා කියන්නේ ධාර්මික රජවරු ඉන්න ඒ ඊළඟට සස්ත්‍ර සස්්‍ය සම්පත් බහුලව තියෙන සත්පුරුෂ මිනිසුන් බහුලව ජීවත් ජීවිතේ පවත්වන්නට හිත කර පාරිසරික සාධක ඇති කාලවකවානුව ඒ බඳු කාලයක ඉපදුනහම ඒ තනත්තා සතු අකුසල කර්ම ඕනතරම් තියෙන්න පුළුවන් තිබුණා වුණාට ඒවා යටපත් වෙලා తాවකාලික සසරේ කරන ලද කුසල කර්ම ඉස්මතු වෙලා විපාක එතකොට විපාක වාරය පැමුණා වුණත් වෙනත් අකුසල කර්මයකින් යටපත් නොවුණත් අර කාල සම්පත්තියෙන් සහාය ලැබුණොත් තමයි ඒ කුසලය මතුවේ එතකොට කාල විපත්ති කියලා කියන්නේ අධාර්මික රජවරු ඉන්න අසත්පුරුෂව බහුල ජීවිතේ පවත්වන්නට සුදුසු පාරසිරක සාධක අඩු. ඒ බඳු කාලවල කුසල් තිබුණා වුණත් ඒවා යටපත් වෙලා අකුසල් මතුවෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ අකුසල් මතුවෙන්නේ තමන් සසරේ කරගත්තු. ඒ වගේම තමයි ගති සම්පත් ගති විපත් කියන්නේ ගති සම්පත්තිය මනුෂ්‍ය දිව්‍ය ගති ගති විපත්තිය තිරිසන් නරක ප්‍රේත අසුර ආදී ගති ඒ වැරදි අකුසල් මතුවෙනවා කුසල් යටපත් වෙලා මනුෂ්‍ය දිව්‍ය ගතිවල කුසල් මතුවෙනවා අකුසල් හැකිතා යටපත් වෙනවා ඒවත් අඩු වැඩිකම් තියෙනවා නිරය කියන්නේ බරපතල විදිහටම අකුසල් මතුවෙන අකුසල් මතුවෙන්නම ඉඩක් නැහැ හැබැයි තිරසන් ලෝක ආදී කියන්නේ කුසල අකුසල් මිශ්‍ර විපාක දෙනවා මනුෂ්‍ය ලෝකය කියන්නේ ඊටත් වඩා කුසල් බහුල විපාක දෙනවා අකුසලොත් මතුවෙන්න පුළුවන් දිව්‍ය ලෝකය කියන්නේ කුසල් බහුලයි අකුසල් මතුවෙන්න ඉඩ ගාක් අඩුයි ඒ විදිහට ඒ භවලත් කුසල අකුසල මතුවීමේ අඩු වැඩිකම් පවතින. ඊළඟට කාල සම්පත්, ගති සම්පත් ඊළඟට උපදි සම්පත්. උපදි සම්පත් කියලා කියන්නේ රූප සම්පත්තිය සහ අරෝහ පරිණාහ දේහ සම්පත්තිය නිරෝගිකම්. එතකොට ඒවා ඇති ඉපදුනොත් ඒතනත්තාට අකුසල් යටපත් වෙලා කුසල් මතුවේ. හැබැයි උපදි විපත්තිය වුණොත් රූප සම්පත්තිය නැතිනම්, දේහ සම්පත්තිය නැතිනම්, නිරෝග සම්පත්තිය නැතිනම් ඒ තරතර කුසල් තිබුණා වුණත් ඒවා යටපත් වෙලා අකුසල්පත් වෙලා විපාකත්වයට හැකියි. ඊළඟට දැන් ඔය කරුණු අපිට වෙනස් කරන්න පහසු නෑ අපිට වෙනස් කරන්න පුළුවන් තැන තමයි ප්‍රයෝග සම්පත්තිය සහ ප්‍රයෝග විපත්තිය. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක නුවණින් හසුරුවාගෙන. Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවන හැටියට තමන්ගේ සිතුවිලි, තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියා සහ බාහිර සාධක හසුරවන්නට සමත් නම් ඒකට කියනවා ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග සම්පත්තියේදී අකුසල් තිබුණා වුණත් යටපත් වෙලා කුසල් මතුවේ. ප්‍රයෝග විපත්තියේදී කුසල් තිබුණා වුණත් යටපත් වෙලා අකුසල් මතුවේ. ඒ කියන්නේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක නොනින් හසුරවන්නේ නැහැ. අවිචාරවත්. ඒතර කුසල් තියෙනවා තිබුණා වුණාට මතුවෙන්න විදිහක් නැහැ. සාංශාරික කුසලයේ තිබුණාට මෙතන පසුබිම හැදෙන්නේ ඒක විපාක දෙක. ඒක යටපත් මෙන්න මේ විදිහට අපි කර්ම කරන කරන පමණට විපාක දෙන්න විපාක වාරයේ පැවෙන්නට ඕන වෙනත් කර්මයකින් යටපත් නොවෙන්නට ඕන කාල ගති උපදි ප්‍රයෝග කියන සාධකවල සහයෝගය ලැබෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒ කර්මය විපාක දෙන්නේ. එනිසා අපි නිවන් දකින්නට යන ගමනේදී පාරමිතා පුහුණු කරනකොට අපි කරන කුසලය භවෙන් භවයට මතුවෙන්නට මතුවලා අපේ ඉලක්කයට සහාය පිණිස සක්‍රිය වෙන්නට ප්‍රාර්ථනා ඇති කර ගැනීම වැදගත් වෙනවා. ඒ එහෙම ප්‍රාර්ථනා ඇති කරගත්තේ නැත්නම් විපාක වාරය ආවුණත් වෙනත් කර්මයකින් යට වෙන්න පුළුවන්. එතන විපාක වාරයත් පැමිණලා තිනවා. අර කාල ගති ආදී ඒ සම්පත්වල සහයෝගයක් ලැබිලා තිනවා. දැන් වෙනත් කර්මයකින් යටපත් වෙලා මේක විපාක දෙන්නට අවස්ථාවක් නොලැබෙනවා. හැබැයි ප්‍රාර්ථනාව ඇති කරලා තිබ්බහම ඒ ප්‍රාර්ථනා තෘෂ්ණා මූලික නොවි ප්‍රඥා මූලික කරගන්න ඕන. ප්‍රඥා මූලික කියලා කියන්නේ නිවන ඉලක්ක කොටගෙන. තමන් කවර ආකාරයෙන්ද කවර බෝධියකින්ද නිවන් දකින්න අපේක්ෂා කරන්නේ ඒ එයට අනුකූල ඊළඟට තමන් යම්කිසි විශේෂතා අර මේ ආනන්ද හාමුදුරුව වගේ බහුසුත භාවයේද එහෙම නැත්නම් සීවලි හාමුදුරුව වගේ පත්‍යලාභයේද එහෙම නැත්නම් සරියුත් හාමුදුරුව වගේ මහා ප්‍රඥාවද කායගත සතියද එහෙම නැත්නම් මුගලන් හාමුදුරුව වගේ ප්‍රාතිහාර්ය ශක්තියද එහෙම නැත්නම් අනුරුද්ධ හාමුදුරුව වගේ දිබ්බ චක්කු ශක්තියද මේ කුමක්ද තමන් අතිරේක ගුණාංග හැටියට අතිරේක සුදුසුකම් අතිරේක හැකියාවන් හැටියට පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ අර කරන කුසල් වලින් පැතුම් ඇති කරගන්නට ඕන මෙන්න මේ ශක්තිය අවදි කරන්න මේ කුසලය මට හේතු නිවන ඉලක්ක කොටගෙන ඒ නිවන් දකින භවය දක්වා මේ ගුණාංග දියුණු කරන්න අවසාන භවයේදී මේ ශක්තිය උපරිමයෙන් මතු කරන්න මට මේ කුසලයේ හේතු. අන්න ඒ විදිහට නිවන සහ නිවනට අදාළ ප්‍රාර්ථනා ගොනු කර ගැනීම විශේෂයෙන්ම වැදගත් වෙනවා තෘෂ්ණා මූලික නොවි එතකොට මොකන්ද තෘෂ්ණා මූලික ප්‍රඥා මූලික කියන දෙකේ වෙනස හැඟීම් වලට වහල්ලා තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා කටයුතු කරනවා එතන තෘෂ්ණා මූලිකයි ප්‍රඥා මූලිකයි කියලා කියන්නේ අවශ්‍යතාවයේ පදනම් කොටගෙන මෙන්න මේ කාරණේටයි මේ ඉලක්කයටයි කටයුතු කරන්නේ ඒ ඉලක්කය සපුරා ගන්නට මෙන්න මේ ගුණාංග සම්පාදනය කරන්න මේ තුලින් අවස්ථා සැලසෙන අන්න ඒ විදිහට ප්‍රාර්ථනා ඇති කර ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟට අපි තව අවධානය යොමු කරන්නට ඕන කාරණයක් තමයි දැන් අද අපි කොහොම හරි මේ පැහැදිලි කිරීම අද මේ තුන්වෙනි සතියෙන් අපි නිමා කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපිට ඊළඟ සතියේ ඉඳලා ඊළඟ සතියේකට ලබන සතිය අපිට ධර්ම සාකච්ඡාවක් කරන්න මට නැවතත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ලබන සතියේ. ඒ කියන්නේ පෙබරවාරි 16 වෙනිදා ධර්ම සාකච්ඡා පවත්වන්න ඉඩක් නැහැ. ඊළඟ සතියේ නැවත කරන්න වෙන්නේ. එතකොට ඒ සතියේ ඉඳලා අපිට පුළුවන් දාන පාරමී, සීල පාරමී ආදී පාරමිතාවන් පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්න. ඒ නිසා අපි උත්සාහ කරන්නේ කොහොම හරි මේ පැහැදිලි කිරීම අදින් නිමා කරන්න. එතකොට අද පැහැදිලි කිරීම තුළ තව අපේ අවධානය යොමු කරන්නට ඕන විශේෂ කාරණයක් තමයි මේ පාරමිතාවන් පුහුණු කරද්දී අපි අවධානය යොමු කරන්න ඕන තවත් අත්‍යවශ්‍ය කරුණක් හැටියට ධර්මයේ දක්වනවා මේ කුසල ක්‍රියාවන්ගේ හීන මධ්‍යම ප්‍රනීත බව. හීන කියලා කියන්නේ කුසලයේ දුර්වලයි. මධ්‍යම කියලා කියන්නේ මධ්‍යම මධ්‍යම ප්‍රමාණයෙන් බල. ඊළඟට ප්‍රනීත එහෙම නැත්නම් උත්කෘෂ්ඨ කියලා කියන්නේ එහි ඉහළම මට්ටම එහි රඳා පවතින. එතකොට ඒ අවස්ථා තුන පිළිබඳව දක්වලා තියෙනවා යම් කිසි කෙනෙක් යසස බලාපොරොත්තුෙන් දාන සීලාදී මේ කුසල ක්‍රියාවන්හි යෙදෙනවා නම් ඒක බොහොම පල්ලෙහා මට්ටමක්. ඒ කියන්නේ හීන මට්ටමක්. ඊළඟට යම් කිසි කෙනෙක් පුණ්‍ය ඵලය අනාගතේ මෙහෙම දන් දුන්නාම අපට සසර ගමනේ සැප ලැබෙනවා. අපි මේ දුප්පත් වෙලා ඉන්නේ සසරේ දීලා නැති නිසා. සසරේ පොහසත්ව සුවපත්ව ජීවත් වෙන්න නම් අපි දෙන්න ඕනේ. එතකොට තමයි අපට ලැබෙන්නේ සසරේ. අන්න ඒ විදිහින් හිතලා කල්පනා කරන්න. අර යසස බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ අපි තමයි දුන්නේ. අපි මම තමයි දානපතිය. අනිත් අයට වඩා මන් දීලා තියෙනවා. අන්න ඒ වගේ අර තණ්හා මාන දිට්ටි මුල් කොටගෙන කටයුතු කිරීම තමයි අර යසස අපේක්ෂා කරන කෙනාගේ ස්වභාවය. ඒතකොට ඒක හුඟාක්ම දුර්වලමයි. යම් කිසි කෙනෙක් එහෙම මේ ජීවිතයේ තමන්ගේ මහත් අත්කමක් පෙන්වන්න උත්සාහ කරන්නේ. හැබැයි ඊළඟ භවවල මේ මේ පිනෙන් මෙහෙම විපාකයක් තියෙනවා. ඒ විපාකේ මට ලැබෙනවා. එතකොට මට සුවසේ ජීවත් වෙන්න පුළුවන්. මට අපායෙන් වැළකීන්න පුළුවන්. මට දිව්‍ය ලෝකවල උපදින්න පුළුවන්. මට මනුෂ්‍ය ලෝකවල උපදින්න පුළුවන්. සුවසේ ජීවත් වෙන්න පුළුවන් කියන අර පුණ්‍ය ඵලය අපේක්ෂා කරගෙන කටයුතු කරනවා නම් එතන තියෙන්නේ කුසලයේ මධ්‍යම තත්වයයි කියන බව. ඊළඟට ප්‍රනීත తත්වයේ කියලා කියන්නේ අරිය භාවං නිස්සාය. ආර්ය භාවය සිහි කරගෙන ආර්ය භාවය සඳහා ඒ කුසල ක්‍රියාව කරනවා. මොකද ආර්ය භාවය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාගේ ගති ලක්ෂණ. අපි දාණය ගත්තොත් ආර්යයන් වහන්සේලා දන් දෙන්නේ යසස බලාපොරොත්තුෙන් නෙමෙයි. ආර්යයන් වහන්සේලා දන් දෙන්නේ ඊළඟ භවයක සැප බලාපොරොත්තුෙන් නෙමෙයි. ආරයන් වහන්සේලා දන් දෙන්නේ අර අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් දැක්කහම ඒ තනත්තාගේ යහපත පිණිස මම කැප වෙන්න ඕන. ඒක කල යුත්තක්. ඒක අවශ්‍යතාවයක්. අන්නේ බව තේරුම් අරගෙන තමන්ගේ චිත්ත સંතානයේ ඒ අදාළ ගුණය මතු කර ගැනීම අවශ්‍යයි කියන බව තේරුම් ගන්න. දැන් මෙතනදී අපි අවධානය යොමු කළ යුතු තව විශේෂ කාරණයක් තියෙනවා පින්නතුනේ. දැන් අද හුඟක් දෙනා පින්කම් කරලා මට මම මේ පින්කම කරන්නේ නිවන් දකින්නයි මං කෙලස් නසන්නයි මේක කරන්නේ අත්හැරීම සඳහායි මේක කරන්නේ වෙන කිසි දෙයක් මම ප්‍රාර්ථනා කරන්නේ නිවනමයි මම ප්‍රාර්ථනා කරන්නේ අන්න එහෙම හිතාගෙන පින්කම් කරනවා හැබැයි ඒ කියන කතාවයි මේ කියන කතාවයි එකක්ම නෙමෙයි මීට පෙරත් පැහැදිලි කරලා දීලා තියෙනවා සෝය කියන එක දෙආකාරයි වේදිත සුඛය සහ අවේදිත සුඛය වේදිත සුඛය කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් විඳින්නා වූ යම්කිසි සුවයක් අවේදිත සුවය කියලා කියන්නේ එතන විඳින්න දෙයක් නැහැ උදාහරණයක් හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ කුෂ්ඨ රෝගයක් ඇති කෙනෙක් ඒ කුෂ්ඨය කසනකොට සුවයක් දැනෙනවා ඒක ප්‍රතිකාර කරලා සම්පූර්ණයෙන් රෝගය අහෝසි වුණාම සුවයක් තියෙනවා. අර කසනකොට දැනන සුවය විඳින්න පුළුවන් එකක්. ප්‍රතිකාර කරලා රෝගය අහෝසි වුණාම දැනන සුවය විඳින එකක් නෙමෙයි. ඒතර 아무තේ සුවයයි කියලා පෙන්වන්න දෙයක් නැහැ. හැබැයි ඒක තමයි හැබෑ සුවය. ඒ මොකක්ද? දුක නැති බව. එතකොට නිවන කියලා කියන්නේ අන්න ඒ වගේ දුක් නැති බව. එහෙම නැත්නම් 아무තෙන් විඳින දෙයක් නෙවෙයි. නමුත් මේ සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය මූලික කොටගෙන මමත්වයේ තෘෂ්ණාව අවිද්‍යාව මුල් කොටගෙන යන ප්‍රත්‍යඥ සත්වයාට ඒ අවේදිත සුඛයට වඩා හැම විටම ස්පර්ශ වෙන්නේ අපේක්ෂා කරන්නේ විඳින සෝයක්. මම මට ලැබෙන්න ඕන නිවන. මට ඉක්මනින් නිවන් දකින්න ඕන. මට නම් තවත් දුක් විඳින්න බෑ. මට නම් ආය නැහි ජාතු ගම්බසෙයම් පොනේ ආය නම් මව් කුසකට එන්න බෑ. එතකොට ආයෙ නම් සතර පායේ උපදින්න බෑ. මට නම් දැන් මේ හොඳටම ඇති. ආයෙ උපදින්න ඕනේ මට. දැන් මේ මේ මේ දඟලන්නේ අර අවේදිත කතාව නෙමෙයි. එතන තියෙන්නේ මේ සත්ව පුද්ගල ස්වභාවයෙන් අරගෙන තමන් විඳින දෙයක් කියන ඉලක්කය. අන්න එහෙම එකක් එක්කයි බොහෝ දෙනා නිවන ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නෙමෙයි මෙතන මේ අරිය භාවං නිස්සාය කියලා කියන්නේ අර ආර්ය ලක්ෂණය ආර්ය ලක්ෂණය සඳහා තමන් කටයුතු කරනවා. එතකොට ඒ ආර්ය ආර්යයන් වහන්සේලාගේ ලක්ෂණය තමයි ඒ තමන්ගේ චිත්තසංතානයේ අදාළ ගුණය අවදි කරගැනීම. ඒ ගුණය තමන්ගේ චිත්තසංතානයේ අවදි වුණොත් තමයි මේ චිත්තසංතානයේ ක්ලේශ ප්‍රහාණය සඳහා මෙහෙවන්න පුළුවන්. ඒ වගේම ඒ ගුණය අවදි වුණොත් තමයි ලෝකේ බොහෝ දෙනෙකුට යහපතක් වෙන්නේ. එතකොට ඒ ධර්මතා වශයෙන් එක දකින්නේ ධර්ම වශයෙන් හේතුඵල වශයෙන් එක දකින්නේ. එතකොට නිස්සත්ව නිජීව නිෂ්පුද්ගල ස්වභාවයෙන් එක දකින්න. ඒතර අන්න ඒ බඳු දැක්මක් ඇතිව ඒ කටයුත්ත කරනකොට තමයි මේ මම නිවන් දකින්න මට සැප ලබන්න කියන විදිහෙන් අපේ මනස පටු වෙන්නේ දැන් මේ වචනෙත් එක්ක එල්ලෙන්න එපා. ඉතින් හාමුදුරුවෝ කියන හැටියට ඉතින් මට නිවන් දකින්න කියලා පින් කරන එක පාරමිතා පුරණ එක හොඳ නැද්ද? එහෙනම් මොකක් හිතාගන්නද පින් කරන්න ඕන කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ කියන්නේ නිවන ඉලක්ක කරන්න එපා කියන එක නෙමෙයි. අර තෘෂ්ණා මූලිකව සක්කාය දිට්ඨිය මුල් කොටගෙන ඒ සත්පුද්ගල සංඥාව ඇතිව මට මේක ඉක්මනට ඕන. එහෙම කරන්න ගියන් පස්සේ අපි හුඟක් දුරට පටල වෙනවා. මේ බඳු තැන්වල අර වංචක ධර්ම තමයි අපිට නොදැනුවත්වම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම නිතරම සිහිපත් කරන කාරණයක් තමයි අපේ රේරුකාණි මහානායක හඳුරු විසින් සම්පාදිත වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම පොත ගිහි පැවිදි හැමදෙනා විසින්ම අඩුතරමින් හතට වතාවක්වත් කියවන්න ඕන. මොකද අපේ මනසේ ඊටාම පිරිසිදු පැහැපත් මනෝභාවයන් වගේ පෙනුනට ඊටාම දුර්වල ක්ලේශ ක්ලේශයන් ඒව ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ වංචක ධර්ම පැහැදිලි කරගත්තොත් තමයි. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් තමයි අර නිවන කියන ලේබලේ අලව ගන්න. මම මේ වැඩේ කරන්නේ මේ ಗುಣධම් වඩන්නේ මට නිවන පිණිසමයි වෙන නම් මම මොකුත් ප්‍රාර්ථනා කරන්නේ දැන් අපි කිව්වහම සමහර කෙනෙකුට නිවන විතරක් නෙමෙයි තවත් පැතුම් ඇති කරගන්න ඕන සසර ගමන සුවපත්ව මේව ගන්න මේ පවතින්න කියලා ඒකටවත් එකක වෙන්නේ නැහැ. එයා කියන්නේ නෑ නෑ. ඒ වෙන ඒවා ප්‍රාර්ථනා කරන්න. මට ඒ වෙනත් ඒවා ඕනේ මට නිවනමයි ඕන. නිවන විතරයි ඕන. එතකොට ඒ එතකොට තාම නිකම් පිරිසිදු පිරිපුන් අනිත් අයටත් වඩා ඉදිරියෙන් ඉන්න උසස් මානසික තත්වයක් වගේ බැලූ බැලමට පේනවා. හැබැයි එතන තියෙන්නේ අර සක්කාය දිට්ඨිය නම් මම මෙතනට යන්න ඕන. ඒ අනිත් අය වගේ නෙමෙයි මම. ඉතින් එතකොට අර ඒ ඒ ප්‍රාර්ථනාව තුලිනුත්, ඒ ලේබලය තුලිනුත්, ඒ නිවන කියන ලේබලය තුලිනුත් අවසානයේ මාව තමයි ආලේප කරගෙන, තහවුරු කරගෙන, ශක්තිමත් කරගෙන තියෙන්නේ. ඒ නිසා මමත්වයේ කියන තැනට එක එක තා සූක්ෂමව වැඩෙනවා දුර්වලකම සහ ගුණය පදනම් කොටගෙන ඒවා වැඩෙන්නට පුළුවන් අපි පරිස්සමින් තේරුම් ගත්තේ නැත්තම්. ඒ නිසා මේ අරිය භාවං නිසාය ආර්ය භාවය නිසා ආර්ය භාවය නිසා කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා කෙලෙස් නැසීමට අවශ්‍ය ගුණාංග තමන්ගේ චිත්තසංතානෙ උපද්දවන්නේ අර ආත්ම තෘෂ්ණාවෙන් නෙමෙයි සක්කාය දිට්ඨියට වහල් වෙලා නෙමෙයි මම ගැලවෙන්න ඕන මම බේරෙන්න ඕන කියලා නෙමෙයි ඊට වඩා ආධ්‍යාත්මික පිරිපුන් බවකින් යුක්තව. දැන් අපි මේ ගුණධම් වඩනකොට මූලික වශයෙන් අපි කටයුතු කරන්නේ ආත්ම මූලික දැක්මකින්. දෙවනුව අපි එනවා මානුෂීය පදනමකට. තුන්වෙනුව තමයි අපි ආධ්‍යාත්මික පදනමකට එන්නේ. ආත්ම මූලික පදනම කියලා කියන්නේ අපි අකුසල් වලින් වළකින්නේ මට පීඩා විඳින්නට වෙයි කියන අදහස. සත්තු මරන්න නැතුව ඉන්නේ සතාට තියෙන කරුණ සමෙච්චෙන් නෙමෙයි. ඒක මරුවොත් මට අකාලේ මැරෙන්න සිද්ධ වෙනවා. මට අපාගත වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මරන්නේ. එතකොට ඒ අපි මරන්න නැතු. එතකොට සීලයක් රැකෙනවා. අකුසලයෙන් වළකිනවා. හැබැයි ඒක පදනම් වෙලා තියෙන්නේ මොකද්ද? ආත්ම මූලික සංකල්පේ. මාව බේරගන්නේ. ඊළඟට දන් දෙනවා. දන් දීලා තියෙන මේ අනුත් මනුස්සව සුවපත් කරන්න මේ දුන්නාම තමයි මට ලැබෙන්නේ. ඒ නිසයි මම දෙන්නේ. එතකොට මට පින් සිද්ධ කරගන්නවා. අපිට මේ ලැබිච්ච අවස්ථාව අපි කොහොම හරි පිනක් දහමක් කරගන්න. එතකොට එතන තියෙන්නේ මම මුල් වෙලා තියෙන. අන්න ඒ වගේ අපි අකුසලයෙන් වළකින්නේ කුසල් කරන්නේ බොහෝ විට ආත්ම මූලික පදනමක්. මත ඒක තමයි ප්‍රාථමික පදනම. දෙවන අවස්ථාව වෙනකොට අපි ඒ ආත්ම මූලික පදනමෙන් ඔබට ගිහිල්ලා මානුෂීය පදනමකට යනවා. ඒ කියන්නේ මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්න ඕන. අනිත් අයටත් යහපතක් වෙන්න ඕන. ඒ නිසා මගේ ජීවිතේ වගේම අනුන්ගේ ජීවිතයත් රැකෙන්න ඕන. ඒ නිසා සත්තු මරන්නේ. දැන් අර මට ප්‍රශ්නයක් වෙයි කියලා හිතාගෙන විතරක් නෙමෙයි මං වගේම අන්‍ය සත්තු ජීවත් වෙන්න කැමති. ඒ සත්තු ජීවිතයට ආදරේ. යම් කර්ම ශක්තියක් ඇතුළත ඒ නිසා හැම සතෙක්ම දිවි රැකෙන්නට ඕන. ඒතර මං විතරක් නෙමෙයි කාලා ඇඳලා ජීවත් වෙන්න අනිත් අයත් හොඳින් ඉන්න ඕන. ඒ නිසා මට පුළුවන් හැටියට අනිත් අයට මං උදව් කරන්න. දැන් එතකොට අර මානුෂීය පදනමක් මානුෂීය පදනම කියලා කියන්නෙම මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්න ඕන කියන මේ ආකල්පය. එතකොට අපි දිගු කලක් මනස පුහුණු කරනකොට ඒ දෙවනි තැනට අපේ මනස අවදි කරගන්න අපට පුළුවන් වෙනවා. ඊළඟට තුන්වෙනි පියවර තමයි ආත්ම මූලික සංඥාවෙනුත් නෙමෙයි අර මානුෂීයව මමත් රැකෙන්න ඕන අනුනුත් රැකෙන්න ඕන කියන පදනමක් නෙවෙයි ආධ්‍යාත්මික දැක්මක් ඇති. ආධ්‍යාත්මික කියලා කියන්නේ මේ මේ පංචස්කන්ධයේ සැබෑ ස්වરૂපය. මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ. මෙතන මේ නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක. ඒතකොට මේ නාම රූප ධර්ම කොයි විදිහෙන් සැකසුනොත්ද භවය දිග්ගැස්සෙන්නේ? මේ නාම රූප ධර්ම අතර මොන මොන ගුණාංග අවදි කළොත්ද මේ භව ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ? එතකොට අන්නේ කාරණා දැනගෙන මේ ආධ්‍යාත්මය පිළිබඳ හොඳ විශ්ලේෂ ආධ්‍යාත්මය කියන්නේ මේ තමන් කියන අදහසනේ. එතකොට තමන් පිළිබඳ හොඳ විශ්ලේෂණයි. තමන් කියන තැන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. මෙතන තියෙන නාම රූප ධර්ම ටික. දැන් මේ නාම රූප ධර්ම ටික භවෙන් භවේ සැරිසරන්නේ මොන සාධකත් එක්කද? ඒ සාධක අහෝසි කරන්න මොකද්ද කරන්න ඕන? ඒ කරන්න මොන ගුණාංගද අවදි කරන්න ඕන? අන්න එහෙම හරියට දැක්මක් ඇතිව ඊට අදාළ ගුණාංග තමන්ගේ චිත්තසංතානය අවදි කරන්නට වෑයම් කරනවා. අන්න ඒකයි අරිය භාවං නිස්සාය කියන්නේ. එහෙම නැතුව මේ මට ඉක්මනට නිවන් දැක ගන්න කියන විදිහේ වංචනික සක්කාය දිට්ඨියක් මතු කරගෙන නෙමෙයි. ඒ නිසා අර යසස බලාපොරොත්තුෙන් කටයුතු කරන එක හීනයි අනාගත පුණ්‍ය ඵලය බලාගෙන පින්කම් කරන එක මධ්‍යමයි ආර්ය භාවයේ පදනම් කොටගෙන ආධ්‍යාත්මික පදනමක් මත කටයුතු කිරීම ශ්‍රේෂ්ඨයි කියලා දක්වනවා. තවත් ආකාරයකින් දක්වනවා භවභෝග සම්පත් ප්‍රාර්ථනා කරගෙන කරන කුසලයේ හීනයි තමන්ගේ විමුක්තිය සඳහා කරන කුසලයේ මධ්‍යමයි සියලු දෙනාගේ විමුක්තිය යහපත ගැන හිතලා කරන අවස්ථාව වඩා උත්කෘෂ්ටයි කියලා ඒ විදිහේ දෙදීමකුත් තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි එතනදී තේරුම් ගන්න ඕනේ ප්‍රඥාව වැඩෙන වැඩෙන තරමට අපි කරන කුසලය විශිෂ්ට ඒ ප්‍රඥාවත් එක්ක තවත් අවශේෂ යහ ගුණ මුසු වෙනවා කරුණාව මෛත්‍රිය පරිත්‍යාගය ආදී ගුණාංග මුසු වෙනවා නම් ඒ කුසලය වඩා විශිෂ්ට තැනකට එනවා. දැන් අපි මීට පෙර මතකයි කතා කළ අපේ අරුණමණ තුංග මහත්මයා හොඳ කතාවක් පහුගිය දවසක ධර්ම සාකච්ඡාවකදී මතු කළා. තමන්ට තමන්ගේ ඉරියව් පැවැත්වීම තමන්ගේ සිතුවිලි මනෝභාවයන් ගැන හොඳ අවධියෙන් ඉන්නවා. එතකොට කවර අර්ථයෙන්ද මේක කරන්නේ මේක සුදුසුද ආදී වශයෙන් සම්පජඤ්ඤයෙන් මේ කටයුතු කරන්න උත්සාහ කරනවා. හැබැයි සමහර අවස්ථාවල තමන්ට දැනෙනවා ඒ තමන්ගේ පැත්ත හරි. හැබැයි තමන් කරන කටයුතු වලින් අනුන්ට පොඩ්ඩක් රිදෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ හිත නරක කරගන්නවා එතකොට ඇයි එහෙම වෙන්නේ? අන්න ඒ පැත්ත ගැන හිතනකොට තමයි දැන් මගේ පැත්තෙන් මම අර්ථවත් අවස්ථාවෝචිත මේක කරනවා. හැබැයි අනිත් අයටත් රිදෙන්නේ නැති වෙන්න මේක කරන්න ඕන කියලා හිතන්න පෙළඹෙනකොට තමයි කරුණාව මතුවෙන්නේ මෛත්‍රිය මතුවෙන්නේ ඒක අතිරේක ගුණයක් එතකොට අන්න ඒ විදිහට මේ පාරමිතා පිරීමේදී තණ්හාමාන දිට්ඨි වලින් තොර වෙන්න ඕන ඒක තමයි මූලික ලක්ෂණය ඊට පස්සේ අර අරිය භාවං නිස්සාය තමන්ගේ ආර්ය භාවය සඳහා ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කොහොමද මේ චිත්තසංතානය හසුරවන්න ඕන ඊට පස්සේ තමයි යම්කිසි නිශ්චිත පැතුමක් අරගෙන යනවා නම් ඒ ප්‍රාර්ථනා සඵල කරගන්නට මම කොහොමද කටයුතු කරන්නේ අර තවත් එහාට යනකොට අනිත් අයගේ යහපත පිණිස අනිත් අයගේ විමුක්තිය පිණිස අනිත් අයට හොඳක් කරන්න මම කොහොමද මේ ගමන් කටයුතු කරන්න ඕන අන්නේ මේ විදිහට මේ මේ පාරමිතා කතාවේදී තාම පුළුල් විදිහට. ඉතින් එහෙම ඒ පුළුල් බව වැඩි වෙන්න වැඩි වෙන්න තමයි ඒ ශ්‍රාවක භාවය නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ ශ්‍රාවක බව තුල වඩා තියුණු බව වඩා විචිත්‍ර බව වඩා පැතුරුණු බව ලොකු කාර්යභාරයක් ඒ ශ්‍රාවකයා අතින් කෙරෙන තැනට ගුණධම් වැඩෙන. එතකොට තවත් ඒ ඒ தત્ත්වෙ ඉක්මවා ගියොත් තමයි මම සම්මා සම්බුදු වෙන්නට ඕන බොහෝ දෙනාට පිහිට වෙන්න ඕන කියන මහා ප්‍රාර්ථනාව කරන අවධානය යොමු වෙනවා. ඒතකොට මේ ඔක්කොම තීරණය වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ මුල් කොටගෙන හැබැයි එයට පමණක් සීමා නොවි ඉන් ඔබට ඔබට අපේ අවධානය කරුණා මෛත්‍රිය පදනම් කොටගෙන යොමු වෙන ප්‍රමාණයත් එක්කලා තමයි මේ ගුණාංග වඩා පුළුල් වෙන්නේ. ඉතින් මේවා බලහත්කාරයෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් අද සමාජයේ අපිට පෙනෙනවා ඇතම් ස්වාමින්වහන්සේලා පවා සමාජයට නිකන් බල කරනවා. එහෙම නෙමෙයි මෙහිමයි කරන්නද අපි මේ ගෞතම බුද්ධ සාසනයෙම නිවන් දකින්න ඕන කොහොම හරි මේ ලැබිච්ච අවස්ථාව අතහැර ගන්න එපා. එහෙම වුණොත් ඉතින් ඒක මහා මෝඩකම. එහෙම කියන්න බෑ අපට. එහෙම කියන්න බැරි අපි විමුක්තිය ඉලක්ක කොටගෙන කටයුතු කරනවා. Taman මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මොන පදනමේද? මොන විදිහේ ස්වરૂපයකින්ද? ඒකේ පුළුල් බව කොච්චරද? කොච්චර තව ගුණාංග එකතු කරගෙනද ඒක කරන්නේ? ඒ සියල්ල තම තමන්ගේ මනෝභාවයන් එක්ක. ඒ කියන්නේ දැන් මේ කරුණා මෛත්‍රිය උපදවා ගන්න ඕන කියලා මම කිව්ව පමණට කෙනෙක් තුල කරුණා මෛත්‍රිය උපදින්න ඒකට මනස ටිකෙන් ටික අවදි වෙන්න ඕන සැකසෙන්නට ඕන. ඉතින් එහෙම සැකසෙන ප්‍රමාණයට තමයි මේ ගුණාංග වර්ධනය වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ ඍජුවම නිවන ඉලක්ක කොටගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මානසික ගුණාංග පෙළ ගැස්වීමේ වැඩපිළිවෙලයි. මේ මානසික ගුණාංග චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා පෙළ ගස්වන්නට අනන්ත සසරේ භවයෙන් භවය මේ මානසික පසුබිම සැකසීම ඊට අදාළ ගුණාංග ශක්තිමත් කිරීම කියන වැඩපිළිවෙල තමයි මේ පාරමිතා වලින් සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ නිසයි අපි බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කරනවා වගේම පාරමිතා ධර්ම දියුණු කරන්නට අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඉතින් මම හිතනවා දැන් අපි සති තුනක් මුළුල්ලේ කතා කළා මේ පාරමිතාවන්හි පදනම අවශ්‍යතාවය පිළිබඳව. ඉතින් මේ ටික ප්‍රමාණවත් කියලා අපි තවත් අවස්ථාවෝචිතව මතුවෙන මතුවෙන කාරණා අපිට එක් එක් පාරමිතාවන් විග්‍රහ කරද්දී අපිට සාකච්ඡා කරන්න පුළුවන් මතු කරගන්න පුළුවන් මූලික වශයෙන් පාරමිතා පිළිබඳව මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් අපට පාරමිතා පිළිබඳ සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න මේ ටික ප්‍රමාණවත් කියලා අපි හිතනවා හොඳයි එහෙනම් අද දවසේ ධර්ම කරුණු පැහැදිලි කිරීම මේ පමණකින් නිමා කරලා අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු